නැමෙ තව ප්‍රශ්නයක් නිවන් මඟ වැඩීමේදී ඇතිවන හැකිලුණු මනස වහා ප්‍රබෝධවත් කර ගැනීමට උපක්‍රමයක් ඉල්ලා සිටින දේශනා කරන්න කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තිනවා හිත ඇකිලුණාම සත්ත බොජ්ජංග ධර්මයන් වඩන ක්‍රමයක් තියෙනවා. මේ හත එකට වැඩින්නේ බණහන වේලාවට විතරයි. ප්‍රබෝධ හිතකින් යුතව ගෞරවයෙන් යුක්තව බණහන ඉලාවට සත්ත බොජ්ජංග එකට වැඩෙනවා. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ ආදී වශයෙන් මේ බොජ්ජංග හතක් තියෙනවා. සති ධම්මවිචේ ඒ වගේම විරිය, ප්‍රීති, පස්සද්ධි උපේක්ෂ සමාධි උපේක්ෂා කියන. එද මෙන්න මේ වයින් මේ ඔක්කොම එකට වැඩෙන්නේ බණහන වෙලාවට චිත්ත ප්‍රසාදී. හැබැයි චිත්ත ප්‍රසාදී නියම බුද්ධහම අහන වෙලාවකයි ඒක වැඩෙන්නේ. බණ කියන්නම් වාලේ බණ ඇහුවට වැඩකුත් නැහැ. ඉතින් ඒතකොට මොකද්ද පෙන්ලා දෙන්නේ? එහෙම ඇරෙන්න භාවනාවක් වශයෙන් බොජ්ජංග භාවනාවක් වශයෙන් වඩන ක්‍රමයක් පෙන්නනවා. සෑම මොහොතකම සති සම්බොජ්ජංගය පවතින්න ඕනේ. ඒක වෙනස් කරලා බෑ කොයි මොහොතකවත්. තමා පිළිබඳව කරන කියන හිතන කටයුතු පිළිබඳව සෑම මොහොතකම මනහා අවධානයකින් ඉන්න ඕනේ. අවධානයකින් ඉන්නවා කියන්නේ ගොන් හරක් වාගේ කරන කෙනෙක් දැන දැන කරනවා කියන එක නෙමෙයි. රාග දේශ මොහතහගත යමක් ඇත්නම් නොකල යුතු යමක් ඇත්නම් ඒක එනකොට මේ සිටිවිල්ල රාගිකයි, ද්වේෂසහිතයි, මෝහසහිතයි කියලා දැනගෙන. අර උපරිමේ බ්‍රහ්මචාරී පුරුණායි ඉන්නවනේ. ඒ කියන්නේ පොයේ දවසට සිල් සමාදන් වෙලා ඉන්න අය භික්ෂුන් වහන්සේලා ඒ අය රාග, දේශ, මෝහ හිත් පහළ වෙනකොටම එහෙම ක්‍රියාවක් කතාවක් නැගෙනකොටම වහාම දැනගන්න අවධානයෙන් ඉන්න ඕනේ. ඒ අවධානය එහෙම වෙනස් කරලා පොඩ්ඩක්වත් ඉන්න බෑ හිටියොත් එහෙම සතිය කැඩිලා. එතකොට ඒ වගේම රාගක්ෂේර, දේශක්ෂේර, මොහක්ෂේර හේතු වෙන ආර්ය මාර්ගය නම් ඊට අයින් අනුකූල සිටිවිල්ලක් ක්‍රියාවක් කතාවක් නම් ඒකත් මනසේ දැනගන්න ඕන. ඒක මුදුන් මල් කඩක් වාගේ අරගෙන උපරිමින්ම සුදුසු පරිදි අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්න ඕන. අලෝභ අධීස අමෝහ සිටිවිල්ලක් නම් තැනට ඔබින මට්ටමට සුසු විදිහට මධ්‍යම ප්‍රමාණී දහම් බව දැනගෙන කටයුතු කරන්න ඕන. හීන දහම් හීන විදිහට, මධ්‍යම දහම් මධ්‍යම විදිහට, ප්‍රනීත දහම් ප්‍රනීත විදිහට වෙන් කරන්න පුළුවන් වෙනවා මොහොතක් ගන්න. හතියෙන් ඉන්නකොට. මොනවද හීන දහම්? විග්‍රහ කරලා ගන්නවා නම් දස අකුසල් පිළිබඳ කිරීම කෙරවීම අනුබල දීම වර්ණා කිරීම ඔන්න ඕවට අහුවෙන හිතවිල්ලා ක්‍රියාවක් කතාවක් තියෙනවාද කියලා මනසීයෙන් ඉන්න ඕනේ. ඒ හැම එකම තියෙනවා ලෝභ රාග දේශ මොහ කියන ලෝභ දේශ මොහ කියන මේවා. ඒවන් හීන දහම්. එනකොටම මනසීයෙන් ඉඳලා තේරුම් ගන්න ඔන්න වැරදි මහ ජරාවක් එනවා කියලා අත්හැරලා දාන්න පුළුවන් වෙන්න ඕන. එන මොහොතේම. ඒ වගේම රාග දේශ මොහයන්ගෙන් අහක් වෙච්ච අලෝ නැන ලෝභ දේශ මොහයන්ගෙන් අහක් වෙච්ච අලෝභ ආදී සමෝහ එකක් එන්න පුළුවන් දස පුණ්‍ය ක්‍රියා කිරීම කෙරවීම අනුබල දීම වර්ණා කිරීම ආදියක් ඇතනම් ඒවා මධ්‍යම දහම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික කරගත්ත යම් දහම් මැද්ද ඒවා රාගක්ෂීර දේශක්ෂීර මොහාක්ෂීර හේතු වෙන උපරිම දහම් ප්‍රනීතම දහම් අන්න ඒවා සුදුසු පරිදි අප්‍රමාදව පූර්ණ කරගන්න උත්සාහ කරන ප්‍රණීත දහම්. මේ සඳහා මනා සතියෙන් යුක්තව ඉන්නවා කියන්නේ මනා සිහි කල්පනාවෙන් ඉදීමට කියනවා සම්මා සතියෙන් ගත කරනවා. නැත්නම් සතර සතිපට්ඨානින් ඉන්නවා කියන්නේ ඕකයි. ඉතින් ওই ටිකේ තේරුම් ගන්න ඕනේ පළමු සම්මා සතිය. සති සම්බොජ්ජංගය කිව්වෙත් ඒකයි. සති සම්බොජ්ජංගේ හැම මොහොතකම තියෙන්න ඕනේ. මේක එහෙම නැති කරගත්තොත් මොහොතක් හරි එහෙම සතියෙන් තොරයි. මාර්ගය වැඩිවීමෙන් තොරයි එතකොට. ඉතින් සතියෙන් ඉඳ හැමෙලියෙම උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි බුදුරන් වහන්සේ පෙන්වුවේ. මේ තමයි බුදුන්ගේ බිම. උඹලාගේ පියාගේ බිම ඔන්න ඕකයි. පිය භූමිය අතරින්න එපා. මාර්යාගේ භූමියට යනවා. සතියෙන් තොර වුණොත් මාරයාට ඕන එකක් කරගත්ත හැකි එතකොට. ඉතින් මාරයාට කරගන්න දෙයක් නෑ පියාගේ භූමිය තුල හිටියොත්. පියාගේ භූමිය නම් සතර සතිපට්ඨානය. සම්මා සතියයි. අන්නේ කිව්ව අවවාදී අනුශාසනා පිළිගෙන ඊට අනුකූලව කටයුතු කරන්න වෙන නිතරම. ප්‍රගුණ කරගන්න ඕනේ. ඒතර මොකද කරන්නේ? මේ මනස ඔය බොජ්ජංග ධර්ම හත එකට වඩන්න බෑ කිව්වේ ඒකයි. ඉතලා එකයි පුළුවන් සම්මා සතිය නිරන්තරයෙන් තියෙන්න ඕන. මෙහෙම තියෙනකොට හිත ඇකිලිලා ගිය අවස්ථාව Tamanට තේරෙනවා. ඒ වෙලාවේදී ආයතරය භාවනා කරනවා කියන පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය කියන මේ බොජ්ජංග තුන වඩන්න වහින්නේ නැහැ. ඒකට සුසු වෙලාව නෙවෙයි. හැබැයි හිතෙන් ඒකම කරන්න. හිතට ඕනෝනිවා කරන්න ඉඩ දීලා බෑ. ඒතොර වහල් වෙනවා. හිතට වහල් වෙලා බෑ. හිතට වහල් වෙනවා කියන්නේ භාවනා කරන්නම හිතෙන වෙන එකක් නොකර. ඒකත් වහල් වීම. හිතන එකට ඉඩ දුන්නොත් එහෙම. අර සහැල්ලුවටම හිත තියන්නේ හුළුම් මෙට්ටයක් උල තිබ්බා වගේ ඉඳම හිතෙනවා. කුළුන් කොටේ තියාගත්තා. ඒකම හිතනට ඒකමත් එනවා නම් ඒකමත් කරනවා නම් හිතර වහල් වුණා. මොකොත් හිතන්නේ නැතුව ඔහේ උපේක්ෂාවෙන් ඉඳ හිතෙනවා නම් ඒකෙම ඉඳ හිතනොත් එහෙම ඒකත් නිවන නෙවෙයි. ඒ හිතර වහල් වෙලා ඒකෙම ඉඳ ගියොත් එහෙම ඒකත් වහල්කම. හිතර වහල් වුණා. ඒකේ ඒිට අවස්ථාව නෙමෙයි දැන්. එහෙනම් ඒ බොජ්ජංග තුන වළඳ අවස්ථාව අන්න එකයි මේ ඇකුළුන් හිත කිව්වේ. මනස ඇකිල්ලා කිව්වේ අන්නේ ඒකයි. ඇකලුම් හිත වෙනම තෝරා ගන්න ඕන. එතකොට මොකද කරන්නේ? ඒ වෙලාවට ඔහුවින් ගත යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඉතිරි බොජ්ජංග තුනක් තියෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ කියන. මෙන්න මේ තුන වළන්න ඕනේ. හැබැයි මේකේ හිතෙන්නේ නැහැ ඒ වෙලාවට. එන හිතර වහල් නොවි ධර්මයට වහල් වෙන්න ඕනේ. නැත්නම් ධර්මයට ගුරුවරයා කරන ධර්මයේ කියන එක අහන්න ඕනේ ධර්මයේ කියන එක කරන්න ඕනේ. නම් මොකද්ද ධර්මයෙන් කියන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධර්මය. ඒ වෙලාවට හිතට වහල් වෙලා හිටන් අර ඉස්සෙල්ලා වගේ පස්සද්දි සමාධි උපේක්ෂා කියන සම්බොජ්ජංග තුනට වහල් වෙන්නේ නැතුව ඒ වෙලාවට ධර්මයට නැඹුරු වෙන්නේ මොකද්ද ධර්මයේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ අන්න එතකොට ඒ වෙලාව භාවනා කරන වෙලාව නෙමෙයි. අර ඇස් පියාගෙන පුළුන් කොට්ටියක් වාගේ ඉඳ හදන වෙලාව එහෙම නෙමෙයි. ඒ සුවේද හිත තියෙන වෙලාව නෙමෙයි. හොඳට අවධානයෙන් බනහන්න ඕනේ Tamanට එන ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනම් ඒක निराකරණය කරගන්න ඕනේ අහලා. සාකච්ඡා කරන්න ඕනේ. ධම්මවිචේ සම්බොජ්ජංගයේ ඒකට උත්සාහය තබන්න ඕනේ. වීරිය තබන්න ඕනේ. නින්දියාගෙන වගේ ඇකිලිගෙන යන්න ඕනේ භාවනා කරනකොට නෑ නෑ භාවනා කරන්න ඉස්සෙල්ලා දැන් මේකයි කරන්න තියෙන්නේ ගැළපෙන එක කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඊය දහස බලන්න ඕනේ පටන් ගන්න ඕනේ. ඒතොර අර නිදිමතත් නැති වෙලා යනවා. අර භාවනා කරන්න තියෙන බලාපොරොත්තු වල තියලා කොච්චර හරි බණ අහන්නයි බණ කියන්න යන්නයි හිතෙනවා. ඊට පස්සේ 아무තු මනස 아무තු જાතියක් වුණා. වෙනස් වුණා. දැන් මොකද වෙන්නේ? ඉන්න හිතෙන්නේ නැහැ කාට හරි බණ කියවන්න යන්න හිතෙනවා. වැඩේ ඉවරයි. දැන් යනවා අනිත් පැත්ත. දැන් හිත කොච්චර හරි දඟලන්නේ කාට හරි ගිහින් කියෝ කියෝ ඉන්න බන ගිය ගිය ඉන්න. ඒකෙන් හරි සතුටක් ලබන්න. ඒ කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගයයි විරිය සම්බොජ්ජංගයයි ප්‍රීති සම්බොජ්ජංගයයි වැඩි වෙලා දැන් තියෙන්නේ. දැන් ආයි හිතට වහලුණා වෙනවා. ඒකටම ඉඩ තිබ්බොත් එහෙම. දැන් මේ වහල්කමින් අත්හැරෙන්න මිදෙන්න ඕනේ. මිදිලා අකමැති වුණා තායිසරයක් හරි ඉස්සෙල්ලා වගේ සමාධි සම්බොජ්ජංගයයි පස්සද්දි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග තුනට සමවැදිලා භාවනාවට බහින්න ඕන. අර අරන්ට මුල් ශුන්‍යාකාරගත වුණා හැටියට නිදහස් වෙලා ඉතින් සවිතක්කන් සවිචාරයන් විවේකඥාන් පීතිසුකම් ප්‍රතමඥානං ආදී වශයෙන් කිව්වේ එතෙන්ට වැළලා ඒකට යන්න ඕනේ. ඒ තර ක්‍රමීම වෙන ආයිසරය. ඉස්සෙල්ලා වගේම ආයිසරයක් හිතනවා ඒකම කර කර ඉන්න. ඒතර ආයි හිතර වහල් වෙන්න බෑ. දැන් දැනගන්නේ වහල් වෙන්න යන්නේ. එහෙනම් මොකද කරන්නේ? සීමා ඉක්ම යන්න යනවා. මෙන්න මේ විදිහට ගියාම දකින්න අපි එක දෙයක්. ගමනක් යන්න ඕන නම් පාර අවධානයෙන් බලන්න ඕන. ඒක නිතරම බලාගත යුතුයි. යා යුතු පැත්ත හරිද? යන පාර හරිද? ඉදිරියේ මොනවද තියෙන්නේ? ඔක්කොම හරි. හැබැයි අපි ගමන යන්න කකුල් දෙක භාවිතා කරනවා. දකුණු කකුල තිබ්බා යම් දුරක් එච්චරයි පුළුවන්. තව දකුණු කකුල දික් කරන්න ගියොත් එහෙම හඳි කොර වෙන්න පුළුවන්. දික් වෙන්නේ නැහැ. එතන යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. යන්න අඩි දෙකක් හරි තුනක් හරි තුනක් බෑ අඩි එකම අරක් දෙකක් විතර. ඊට පස්සේ මොකද කරන්නේ? දකුණට ඉස්සරහට ගත්ත දකුණු කකුල තියලා. දැන් තියෙන ඊළඟ වම් කකුල ඉස්සරහට අරන් තියෙන එකයි. දැන් ඒකට බහින්න ඕන ඊළඟට. එන්න ගමන යවෙන්නේ වම් කකුලක් තියන්න පුළුවන් සීමා දුරක් තියෙනවා. තව දික් කරන්න බෑ. ඒ ගන්න තියලා හැමෝම නතර කරලා දැන් අර ඉතෙල්ලා නවත්තමු දකුණු කකුල ආයෙ අරන් ඉස්සරහන් තියන්න ඔය ක්‍රමයේ හරියට දැනගෙන දන්න හින්දා අපි කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ අපිට. මෙන්න මේ කකුල් මාරු කරලා යන ක්‍රමයේ වාගේ බොජ්ජංග මාරු කරන්න දැනගන්න ඕන. ප්‍රගුණතාවේ ආවට පස්සේ කකුලෙන් කකුල මාරු කරලා අවධානය යොමු කරන යායුතු ගමන ඉලක්කය කරා යනවා වාගේ සිහි නුවණින් නිවන කරා යන මාර්ගය යන්න පුළුවන්. ඔවා උපමා. එහෙම තේරුම් අරන් කටයුතු කළොත් අප්‍රමාදව නිවන් මඟ පූර්ණේ කරගන්න පුළුවන්. එහෙම යන්න ඕනේ තේරුම් ගන්න බොජ්ජංග ධර්ම වලන්නේ එහෙමයි. ඒකට කියනවා බොජ්ජංග භාවනාව.